ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී අවසරයි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ සමන්තා චක් චක්කවාලේසු අත්‍රා අරහතෝ සම්මා සම්බුද්ධ රස්ස සෝචනා නහිසෝ සෝචතියෝ නිරූපධීති සද්ධාවන්ත පිළිතුනේ අද සීතා කරුණාරත්න මහත්මිය දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ වෙලා මේ බඳු ධර්ම දේශනාවක් සිදු කරන්නට දායකත්වයේ දරන්නේ මේත වසර දෙකකට පමණ ඉහත දීනිය පරිලව යන්නට යෙදුන තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට මේ දරුවන්ගේ දයාබර පියාණන් වහන්සේට ආර්යදාස සිල්වා මහත්මයා සිහිපත් කරලා එතුමන් ඇතුළු මිය පරලෝකීය වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දීමේ අපේක්ෂාව ඇති කරගෙනයි අද මේ ධර්ම දානමේ මහා කුසලයට දායකත්වයේ දරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්න තේදුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි නන්දති සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්ම දෙකක්. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් ප්‍රකාශ කළා. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දේවතාව ප්‍රකාශ කරන්නේ නන්දති පුත්තේහි පුත්තිමා දරුවන් ඇති අය ඒ දරුවන් නිසා සතුටු වෙනවා ගෝමිකෝ ගෝහි තතේව නන්දති ගවයන් ඇති අය ඒ ගවයෝ නිසා සතුටු වෙනවා ඒ වගේම මේ තරත්තා සඳහන් කරනවා මේ దేవතාවා සඳහන් කරනවා උපදීහි නරස්ස නන්දනා මිනිස්සෙයින්ට සතුට ගෙන දෙන්නේ යම්තාක් දේවල් තමන්ගේ කියලා එකතු කරගත්තු තරමට ලං කරගත්තු තරමට තමන්ට දේවල් වැඩි වෙච්ච තරමට තමයි ඒ පුද්ගලයා සතුටු වෙන්නේ. ඒ වගේම නහිතෝ නන්දතියෝ නිරූපදීති. යම් කෙනෙක් තමන්ගේ කියලා බැඳීමක් ඇති කරගන්නේ නැත්නම් තමන්ගේ කියලා දේවල් යමෙකුට නැතිනම් ඒ තනත්තාට මේ ලෝකයේ කිසිම සතුටක් ලබන්නට පුළුවන් කමක් නැහැ කියලා ඒ దేవතාව ප්‍රකාශ කරනවා. දැන් බැලූ බැල්මට අපි කාටත් මේ කාරණේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවායි කියලා ප්‍රකට වෙනවා. දරුවෝ ඉන්න අය දරුවෝ නිසා සතුටු වෙනවා. මව්පියන්ට ලොකුම සම්පතක් තමයි දරුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුත්තා වස්තු මනුස්සාන. මනුස්සයින්ට දරුවන් තමයි ලොකුම වස්තුව, ලොකුම සම්පත. ඒ වගේම ගොවිතැන්පත් කරන කෙනෙකුට ගව සම්පත දැන් අද කාලේ නම් නොයෙකුත් උපකරණ යන්ත්‍රෝපකරණ තියෙන නිසා ඒ තරම් ප්‍රකට වෙන්නේ නැහැ අතීත කාලේ ගොවිතැන්පත් කරන අයට ගවයින් තමයි ලොකුම සම්පතක් උනේ ගව සම්පත අපි සම්පතයි කියලා කියන්නේ යම්කිසි කෙනෙකුට සැප ලබා දෙන මූලික ද්‍රව්‍යවලට එහෙම නැත්නම් මූලික පුද්ගලයින්ට අපි විශේෂ නමකින් හඳුන්වනවා සම්පත්. මිනිස්සෙන්ට දරුවෝ සම්පතක් කියලා කියන්නේ සැප ලබා දෙන්නට උදව් වෙන නිසා. මිනිසුන්ට ගවයින් සම්පතක් කියලා කියන්නේ ගොවිතැන්පත් කරගෙන සතුටින් ජීවත් වෙන්නට උදව් වෙන නිසා. ඒ වගේම ධනය, ගේදොර ඉඩකඩම්, යාන වාහන, රැකී ආරක්ෂා, ව්‍යාපාර මේවා මිනිසුන්ට සම්පතක් හැටියට හඳුනාගන්නේ ඒවා මිනිසුන්ට සැපගෙන දෙන්නට උදව් වෙන නිසා. මේ දේවස්ථාන ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට මේ වගේ තමන් සතු දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න බහුල වෙන්න බහුල වෙන්න ඒ තනත්තා ජීවිතේ බොහෝ සතුටු වෙනවා බොහෝ සැප විඳින කෙනෙක් වෙනවා යම්කිසි කෙනෙකුට තමන්ගේ කියලා ලං කරගත්තු දෙයක් නැතිනම් ඒ කියන්නේ තමන්ට කියලා දරුවෝ නැතිනම් තමන්ට කියලා ගව මහේෂාදීන් නැතිනම් තමන්ට කියලා ගේ දොර ඉඩකඩම් ධන ධාන්‍ය ආදී නැතිනම් ඒ තනස්තාට කිසිම සතුටක් ලබන්නට මේ ලෝකයේ විදිහක් නැහැ කියලා මේ దేవතාව ප්‍රකාශ කරනවා. මේ ගාථාව අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව තමන් වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා. සෝචති පුත්තේහි පුත්තිමා බුදුරජාණන් වහන්සේ දක්වනවා දේවතාවෙනි යම්කිසි කෙනෙකුට දරුවන් ඉන්නවා නම් ඒ දරුවෝ නිසා ඒ තනත්තා සතුටු වෙනවා. එසේම ඒ තනත්තාට යම් ශෝකයක් හටගන්නවා නම් දුකක් හටගන්නවා නම් ඒත් ඒ දරුවෝ නිසාමයි හටගන්නේ. ගෝමිකෝ ගෝහි තතේව සෝචති. ගවයෝ ඉන්න කෙනායි ගවයන්ගෙන් ප්‍රයෝජන ලබනවා. ගවයන්ගෙන් පිහිටක් ලබනවා ගව සම්පතක් හැටියට පරිහරණය කරනවා හැබැයි ඒතනත්තාට යම් ශෝකයක් දුකක් හටගන්නවා නම් ඒ ගවය නිසා තමයි හටගන්නේ ඊළඟට පතහාගතයන් වහන්සේ දේශනා කරන උපදීහි නරස්ස සූචනා යමක් උපාදාන කරගෙන අල්ලාගෙන ඉන්නවා නම් මගේ මගේ කියලා යමක් ලං කරගෙන ඉන්නවා නම් එයම තමයි මිනිස්යාට ශෝක කරන්නට කාරණේ වෙන්නේ. එතකොට නහිසෝ සෝචති යෝ නිරූපදී යම් කිසි කෙනෙක් තමන්ගේ කියලා දැඩිව උපාදාන කරගෙන දේවල් දැඩිව ග්‍රහණය කරගෙන අල්ලාගෙන නැතිනම් ඒ තනත්තාට ඒ බඳු ශෝකයක් වේදනාවක් හටගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් මේ කාරණා දෙක ගත්තහම අපට ජීවිතය පිළිබඳව සමබරව සිතන්නට මේ කරුණු දෙකම අපට වැදගත් වෙනවා. එනිසා මේ සූත්‍ර දේශනාව හැටියට මේ දේවතා ප්‍රකාශනයත් ඇතුළත් වෙනවා සතහාගත ප්‍රකාශනයත් ඇතුළත් වෙනවා මේ දෙකම මේ සූත්‍රය හැටියට බුද්ධ ත්‍රිපිටක බුද්ධ වචනය හැටියට දහම් පොතෙහි දක්වලා තියෙන්නේ මේ දෙකම අපට ජීවිතය ගැන දකින්නට මහෝපකාරී වෙන නිසා සාමාන්‍ය ලෝකයා දකින ස්වභාවය තමයි මේ දේවතාවා ප්‍රකාශ කරන්නේ අපිට සාමාන්‍යයෙන් ලෝකයේ හිතනකොට හිතෙන්නේ අපිට දේවල් තිබිච්ච තරමට තමයි අපිට සතුටක් ඇති වෙන්නේ. ඒකේ යම්කිසි සත්‍යතාවයකුත් නැතුව නෙමෙයි. මිනිස්සුන්ට තමන් සතු දේ නිසා, ආමිෂය නිසා, ඒ වගේම ධන සම්පත් නිසා මිනිස්සු යම්කිසි තෘප්තිමත් බවක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙම නොවෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. කවදාවත් මිනිස්සුන්ට තමන් සතු සම්පත් වලින් සතුටු වෙන්නට බැහැයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මිනිස්සුන්ට තමන් සතු සම්පත් වලින් සතුටු වෙන්න පුළුවන්. දරුවෝ නිසා සතුටු වෙන්න පුළුවන්. ගවෙන් හදා වඩා ගත්තාම ගව සම්පත නිසා සතුටු වෙන්න පුළුවන්. ධන ධාන්‍ය රකි ආරක්ෂා, ගේදොර ඉඩකඩම් ව්‍යාපාර නිසා මිනිස්සුන්ට සතුටු වෙන්නට පුළුවන්. මේ හැම එකක්ම මිනිසුන්ට සතුටට හේතු වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඒ මිනිස්සෙන්ට දුක වේදනාව හටගන්නවා නම් හටගන්නේ ඒවා නිසාම තමයි. ඒ කුමක් නිසාද යමක් මගේ කියලා දැඩිව උපාදාන කරගන්නවා නම් එය නිසා තමයි ඒ මනුස්සයාට ශෝකය, ਸੰతాපය හටගන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙමනම් ශෝකය, ਸੰతాපය හටගන්නවායි කියලා දරුව නොහදා හිටියෝ. රැකී රක්ෂා නොකර හිටියෝ. ව්‍යාපාර නොකර හිටියොත් ගේදර ඉඩකඩම් පරිහරණය නොකර හිටියොත් මිනිස්යාට එහෙම ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නට නම් දැනුගත්කම් අවශ්‍යයි. ඒ වගේම ඊට පරිලන රැකීරක්ෂාවක් අවශ්‍යයි. ධන ධාන්‍ය ගෙදර ඉඩකඩම් අවශ්‍යයි. ගිහිව වාසය කරනවා නම් අමුදරුවන් අවශ්‍යයි. බොහෝ සම්පත් ගමන් බිමන් යන්නට යාන වාහන අවශ්‍යයි. මෙබඳු බොහෝ දේ අපට අවශ්‍ය වෙනවා ජීවිතේ පවත්වන්නට. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී සිහිපත් කරන්නේ මේවා අපට ජීවත් වෙන්නට අවශ්‍ය වෙනවා වගේම මේවා දැඩිව උපාදාන කරගත්තොත් එය නිසාම තමයි ශෝකය හටගන්නේ වේදනාව හටගන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒක අමතක වෙලා අපි පරිහරණය කළොත් ඒ තනත්තාට ඒන්න මහත් වූ වෙහෙසට සංతాපයට පත් වෙන්නට එය කාරණයක් වෙනවා. එහෙමනම් ලෝකයේ තුල ජීවත් වෙද්දී අපට සම්පත් ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන්නට පුළුවන්කමකුත් නැහැ. හැබැයි ඒ තුල මුසපත් වෙලා ජීවත් වෙරිම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා සතහාගතයන් වහන්සේ මේ දහම තුල දේශනා කරනවා සැපය දෙආකාරයෙන් පවතිනවා සාමිස සැපය සහ නිර්ාමිස සැපය. සාමිස සැපයයි කියලා කියන්නේ කෙනෙක් ජීවිතයේ භෞතික සම්පත් භුක්ති විඳින්න ඇස පිනවමින්, කන පිනවමින්, නාසය පිනවමින්, දිව පිනවමින්, කය පිනවමින්, සිත පිනවමින් මේ ෂඩේන්ද්‍රයන්ට ප්‍රේමනාප ආරම්මන ඇසුරු කරමින් ඒවා පිනවමින් යම් තෘප්තියක් ලබනවද? ඒකට කියනවා සාමිස සැපයයි සාමිස සතුටයි කියලා. මිනිස්සෙකුට ඒ සාමිස සතුටත් ජීවිතය හොඳින් පවත්වන්නට අවශ්‍ය වෙනවා. හැබැයි ඒ වගේම ඒ සාමස සතුටෙන් සාමස සැපෙන් විතරක් ජීවිතයක් අර්ථවත් වෙන්නේ නැහැ. ජීවිතයක් අර්ථවත් වෙන්නට නම් ඒතනත්තාට නිර්ාමිස සතුට, නිර්ාමිස සැපය කියන එකක් Tamanගේ ජීවිතේ හඳුනාගෙන උපයා ගන්නට. ඒ කියන්නේ අර ඉන්ද්‍රයන් පිනවීමෙන් ලබන සතුට සොම්නස වගේම මනසේ පහළ වෙන දුර්ගුණ පාප ධර්ම අසත් ධර්ම දුරු කරමින් ඇති කරගන්නා සතුට. ඒ වගේම මනසේ ಗುಣධම් අවදි කිරීමෙන් ඇති කරගන්නා සතුට. මනස සැහැල්ලු කර ගැනීමෙන් ඇති කරගන්නා සතුට. මෙයත් විටින් විටවත් අපේ ජීවිත තුළ අපි අත්විඳින්නට උත්සාහවත් වෙන්නට. ඒ නිසා විරාමිත සැපයයි කියලා කියන්නේ මේ තුන් ආකාරයෙන් යමෙකුට සතුට ඇති වෙනවා නම් තුන් ආකාරයයි කියලා කිව්වේ සබ්බ පාපස්ස අකරණං පව්කම් වලින් වැළකීම නිසා යම් සතුටක් සුවයක් සොම්නසක් සැනසීමක් ඇති වෙනවනම් අන්න ඒක නිර්ආමිස සුවයක්. ඒක Tamanta බොහෝ දේ ලැබුණු නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. අර සාමිස සතුටේ තියෙන වෙනස තමයි ඒ සාමිස සතුට යම්තා ප්‍රබල වෙනවා නම් ඒ තරම්ම ප්‍රබල විදිහේ ශෝකයක් වේදනාවක් ඇති කරමින් තමයි යම් දිනක එයා හොස් වෙන්නේ. දරුවෙක් ලැබුණු දවසට අපි යම්තාක් සතුට වෙනවා නම් ඒ දරුවා අහිමි වෙන දවසට දරුවා වෙන් යන දවසට ඒ වගේම මහ සන්තාපයක් වේදනාවක් සිත් පැවුලක් අපට ඇති වෙනවා දරුවා එහෙමම ඉඳද්දී Tamanට වෙන් යන්නට සිද්ධ වුණොත් අභාවයට යන්නට සිද්ධ වුණොත් ඒ තරම්ම වේදනාවක් දුකක් දුන්නසක් Tamanට ඇති වෙනවා කොහොමත් නිසාද අර දරුවා නිසා අපි ඒ තරම්ම සතුටු වුණා ඒ තරම්ම අපි ආස්වාදයක් ලැබුවා සමහර වෙලාවට දරුවෙක් අකාලේ මිය ගියාම ඒ මව්පියෝ කියන්නේ හාමුදුරනේ අපි කොහොමද අමතක කරන්නේ? අපි මෙච්චර කාලයක් දුවනවා, පනිනවා, නොඑක් හොරතල් බස් කියනවා. ඒවෙන් අපි කොච්චර ආස්වාදයක් ලැබුවද? එහෙමනම් යම්තා සතුට වෙනවද? ඒ තරමට තමයි දුක, ශෝකය, වේදනාව අපට ඒ තුලින් හටගන්නේ. ඒ නිසා ප්‍රේමතෝ ජායති ශෝකෝ. ඒ ප්‍රේමය නිසා ශෝකය හටගන්නේ. තණ්හාය ජායති සෝකෝ ඒ තෘෂ්ණාව නිසා අපට ශෝකය ඇති කරනවා රප්පියා ජායති සෝකෝ ඒ ඇලීම නිසා අපට ශෝකය ඇති කරගන්නවා ඒ නිසා යම් තැනක මගේ කියලා අපි දැඩිව බැඳිලා යම් සුවයක් ඒ තුලින් විඳිනවා නම් එතන සුවයක් නැතුව නෙමෙයි ඒක විඳින්නට එපා කියලා බුදුහාමුදුරුවෝ තහනම් කළේ නැහැ මිනිස්සෙක් හැටියට ඒවා ලබන්නට ඕන. හැබැයි අපි මතක තියාගන්න ඕන යම්තාක් අපි බැඳෙනවද, යම්තාක් අපි ඇලෙනවද, එය අහෝසි වෙනකොට, එය වෙනස් වෙනකොට, එය paludu වෙනකොට, ඒ වගේම ශෝකයක්, වේදනාවක්, සංతాපයක් අපට උරුම වෙනවයි කියන බව අපි මතක තියාගන්න ඕන. මේක අවබෝධ කරගෙන ලෝකය පරිහරණය කරන්න ඕන. ඇසින් දකින්නට කැමති දේ දැක්කාට වරදක් නෑ. හැබැයි මේක වෙනස් වෙනවයි කියලා හඳුනාගෙන අපි ඒ පරිහරණය කරන්න ඕනේ. එක්තරා దేవතාවෙක් දෙව්ලොව ඉපදිලා නන්දන උයනට දෙවියන් සතුටු වෙන නඳුන් වනයේට ගිහිල්ලා ඒ దేవතාවා ප්‍රීති ගෝසා පවත්වනවා මේ නන්දන උයනේ අපිරිය නොබලපු කෙනෙක් නම් මේ ලෝකයේ සැපවින්දයි කියලා නම් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් අපිරිමත් මේ නන්දන උයනේ මේ ස්වභාව මේවා නොදකපු දැස සැපවින්දා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මේව ප්‍රකාශ කරනකොට තවත් දේවතාවෙක් එතනට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මෝඝ පුරුෂය හිස් පුද්ගලය නුඹ කවදාවත් අහලා නැද්ද මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රකාශනය මේ සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන බව මේවා නැසෙන ස්වභාවයෙන් යුක්තයි ඔබ යම්තාක් මෙහි ඇලිලා මෙහි බැඳිලා තෘප්තිමත් වෙනවද මේවා අහෝසි වෙනකොට මේවා වෙනස් වෙනකොට ඔබට එතරම්ම වේදනාවක් පීඩාවක් විඳින්න සිද්ධ වෙනවා මේ කාරණය දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වෙනකොට ඇයි මෙහෙම නිකන් අසුභවාදී දේවල් කියන්නේ ඇයි අපිට සතුටෙන් ඉන්නට ඉඩ දෙන්නේ නැත්තේ එක දවසක් මට මතකයි පන්සලේ සවස් කාලයේ ධර්ම සාකච්ඡාව පොය දවසට අපි කරන්නේ එක අම්මා කෙනෙක් පැනයක් විමසලා තිබුණා හාමුදුරනේ මම මගේ සැමියා දරුවෝ ගේ දොර මේ සියල්ලත් එක්කලා ඇත්තටම සතුටින් ජීවත් වෙනවා අපිට මොකුත් කරදරයක් නැහැ අපිට මොකුත් බරක් නැහැ අපි බොහෝම සතුටින් සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙනවා එහෙම ජීවත් වෙද්දී ඇයි මේ හාමුදුරුවෝ කියන්නේ මේවා අතාරින්න මේවා කරදරයි මේවා ප්‍රශ්න ඇති වෙනවා මේවා අයින් කරන්න ඒවෙන් නිදහස් වෙන්න ඒව අතහැරලා දාන්න කියලා ඇයි මෙහෙම කියන්නේ? අපිට නම් එහෙම පීඩාවක් දැනෙන්නේ නැහැ. අපි සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් මේ තරම් සතුටින් පවත්වන මේ ජීවිතය අතහැරලා දාන්නට කියලා ඇයි කියන්නේ? බුදුහාමුදුරුවෝ කවදාවත් එහෙම දේශනා කරන්නේ නැහැ පිළිතුරු. සතුටින් ජීවත් වෙන ජීවිතයට බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ මෙත්සිතින් අනුකම්පා කරනවා. එයාට ජීවිතේ තව තවත් අභිවෘද්ධියට පැමිණෙන්නට මං කියා දෙනවා. අපි අමතක කරන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් දියුණු වෙන්නට ඕනෑ තරම් ක්‍රමෝපායන් කියලා දීලා තියෙනවා. උත්හාන වීර්යෙන්, සිහි කල්පනාවෙන්, ප්‍රඥාවෙන්, ස්ථානෝචිත භාවයෙන් යුක්තව බාහු සච්ඡංච තිප්පංච විනයෝච සුසික්ඛිතෝ බහුසුත බව ඒ වගේම ශිල්ප ශාස්ත්‍රයන්හි දක්ෂ බව මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ අගය කරනවා කෙනෙකුගේ અભිවෘද්ධිය සඳහා අවශ්‍ය වෙන කරුණු හැටියට ඒ නිසා අපි දැනුගත්කම් ඇති කරගන්න ඕන, පිරකී ආරක්ෂා කරන්න ඕන, ධන දාන්න හරි හම්බ කරන්න ඕන, උදාසීන නොවි. අද දහසක් හම්බ කරන කෙනා හෙට ලක්ෂයක් හම්බ කරන්නට පුළුවන් නම් Tamanටත් අනුන්ටත් හානි නොවි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. තථාගතයන් වහන්සේ උත්තාන වීර්ය හැටියට අගය කරනවා කෙනෙකුට එසේ කරන්නට පුළුවන් නම් එසේ උනන්දු විය යුතුය. හැබැයි අද දහසක් උපයන තැනැත්තා ඒ දහසින් යම්තා තෘප්තිමත් වෙනවද? ඒ දහස නැති වුනහම ඔහුට යම්කිසි වේදනාවක් දැනෙනවද? හෙට ලක්ෂයක් හම්බ කරන තැනැත්තා ඒ ලක්ෂය අහිමි වීම නිසා අරීට වැඩි වේදනාවක් ඔහුට විඳින්නට සිදු වෙනවයි කියන බව මතක තියාගෙන ඒක අවබෝධ කරගෙන ඒ උපයන්නට කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් අපිට මේ මෑත යුගයේ බටහිර චින්තනයෙන් ධනාත්මක චින්තනයයි කියලා එකක් හුරු කරනවානේ. ඒ ධනාත්මක චින්තනයයි කියන එක හොඳයි. හැබැයි අහේතුක ධනාත්මක චින්තනය බොහොම අනර්ථකාරී. ඒ කියන්නේ අනිත් සාධක කිසිවක් ගැන නොතකා මනසින් විතරක් ධනාත්මකව හිතන්නට පුරුදු වෙනවා. මට පුළුවන්. මට මෙහෙම කරන්න පුළුවන්. අපිට දියුණු වෙන්න පුළුවන්. එහෙම හිතන එක හොඳයි. හැබැයි අපි මතක තියාගන්න ඕන සිතුවිල්ලෙන් විතරක් දියුණු වෙන්නේ නැහැ. සිතුවිල්ලෙන් විතරක් සියලු යහපත සැලසෙන්නේ නැහැ. ඒකට තව බොහෝ සාධක අවශ්‍යයි. පුද්ගලයෙකුට දැනුගත්කම අවශ්‍යයි, කාය ශක්තිය අවශ්‍යයි, නිරෝගීකම අවශ්‍යයි. ඒ සියල්ලටම වඩා සසර කරන ලද පුණ්‍ය ශක්තිය අවශ්‍යයි. අපි අන් අයට සසරේ දීලා නැත්නම් මේ ජීවිතේ අපි මෙහෙම ලබනවා අරහෙම ලබනවා කියලා උත්සාහ කළාට ඒක සඵල වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒතකොට මෙහෙම දේශනා කරන්නේ පුද්ගලයන් උදාසීන කරන්නට, නිෂ්ක්‍රීය කරන්නට, ඒ යම්කිසි අසුභවාදී සංකල්පනාවක් ගෙනත් දාලා මිනිස්සුන්ගේ ජීවිත කඩාකප්පල් කරන්නට නෙවෙයි. මිනිස්සු යථාර්ථවාදීව ධනාත්මක චින්තනයකට පළවන්නට. එනිසා බුදුදහමේ පෙන්වන ධනාත්මක චින්තනය අහේතුක ධනාත්මක බවක් නෙමේ යථාර්ථවාදී ධනාත්මක චින්තනයක් වෙනවා. ඒ ආකාරයෙන් ධනාත්මක සිතන්නට පුරුදු වුණොත් ඒ තනත්තාට කවදාවත් වරදින්නේ නැහැ. හරියට එය පවත්ව ගන්නට පුළුවන්. තමන් ලබන සැපය, තමන් ලබන සුවය නොනැසී පවත්වා ගන්නට ඒ තනත්තාට පුළුවන්. දරුවන් ලබනකොටත් ඒ තැනත්තාට සතුටු වෙන්නට පුළුවන්. දරුවන් අහිමි වෙනකොටත් ඒ තැනත්තාට සතුටු වෙන්නට පුළුවන්. ධනය ලබනකොටත් ඒ තැනත්තාට සතුටු වෙන්නට පුළුවන්. ධනය අහිමි වෙනකොටත් ඒ තැනත්තාට සතුටු වෙන්නට පුළුවන්. එයි මේවා සිදු වෙන හැටි ඒ තැනත්තා හරියට තේරුම් අරන් තියෙන නිසා සිදු වෙන්න පුළුවන් හැටි ඒ තැනත්තා කල්ලාතුව හිතලා බලලා තියෙන නිසා. අපි යමක් කල්ලාතුව වෙනස් වෙන්නට පුළුවන් කියලා සිතලා නැතිනම් හදිසියේ වෙනස් වුණොත් අපට ඒක මහා සංతాපයක් බවට පත් වෙනවා. යමක් කැඩෙන්නට පුළුවන්, බිඳෙන්නට පුළුවන්, වැටෙන්නට පුළුවන්, වෙනස් වෙන්නට පුළුවන් කියලා කල්ලාතුවම හිතලා තිබුණොත් ඒක කැඩුනයි බිඳුනයි කියලා අපට ලොකු අමාරුවක් නැහැ. මොකද අපි කල්ලාතුව දැනගෙන තියෙනවා, තීරණය කරලා තියෙනවා, තව ටිකකින් මේක වෙනස් වෙන්නට පුළුවන් කියලා. අපිට මිනිස්සු ඇසුරු කරනකොටත් ඔය ගැටලුවම මතුවෙනවා පින්නතුනේ සමහර වෙලාවට දීර්ඝ කාලයක් අපි පුද්ගලයන්ව ඇසුරු කරනවා බොහොම සද්භාවයෙන් ඥාතියා මිත්‍රයා හිතවතා පුතණුවන් මව පියා බිරිඳ සැමියා මේ කොයි කවුරුත් ඇසුරු කරනකොට අපි හුඟක් වෙලාවට කල්පනා කරන්නේ අපි වගේම තමයි අනිත් අය අපි වගේම තමයි අනිත් අයත් හිතන්නේ අපි වගේම අනිත් අයත් වැඩ කරන්නට ඕන මෙහෙම හිතාගෙන කටයුතු කරනවා කලක් යද්දී යම් යම් හේතු සාධක නිසා ඒ පුද්ගලයාගේ දුර්ගුණ මතුවෙන්නට පටන් එතකොට අපි කියනවා මෙච්චර කාලයක් මේ මිනිස්සයා හොඳට හිටිය දැන් මෙහෙමයි. ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සයා කලිනුත් එහෙම තමයි. නමුත් සාධක මත නොවුණු නිසා අර දුර්ගුණ ටික එළියට ආවේ නැහැ. එළියට ආපු නැති නිසා අපි ඒ පුද්ගලයා ගැන වැරදි විදිහටයි තේරුම් ගන්න හිටියේ. එහෙමනම් ඒ පුද්ගලයාගේ අමුතු දෝෂයක් මේ හදිසියෙන් මතුණා නෙමේ කල්ැතුවමත් ඒ ස්වභාවය තිබුණා අපි ඒක තේරුම් අරන් නොසිටි ප්‍රශ්නයයි එතන සිද්ධ වෙන්නේ. එවනම් කල්ැතෝ අපි තේරුම් අරන් හිටියානම් මිනිස්සු තුල අඩුපාඩු තියෙන්න පුළුවන් මිනිස්සු තුල දුබලකම් මතුවෙන්න පුළුවන් දුර්ගුණ ඕනෑම මොහොතක මතුවෙන්න පුළුවන් කියන වැටහීම ඇතිව අසුරු කරන්න පුළුවන් වුණා නම් ඒ දුබලකම මතුවුණු තැන අපට 아무තු ගැටලුවක් මතුවෙන්නේ එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවන්ගෙන් සතුටු වීම වරදක් නෑ ධන ධාන්‍ය ආදීන් සතුටු වීම වරදක් නෑ ඇස පිනවලා කන පිනවලා නාසය පිනවලා දිව පිනවලා කය පිනවලා සිත පිනවලා සතුටු වීම වරදක් නෙමෙයි ඒක අපරාධයක් නෙමෙයි හැබැයි මතක තියාගන්නට ඕනේ එසේ පිනවන්නට ගිහින් තමන්ට අනර්ථයක් වෙන හැටියට අනුන්ට අනර්ථයක් වෙන හැටියට අධාර්මික කටයුතු වලට යොමු වීම සුදුසු නෑ ඒක එක කාරණයක්. අනිත් එක තමයි මේ පිනවන හැම දෙයක්ම යම් අවස්ථාවක වෙනස් වෙන්නට පුළුවන් කියන කාරණයත් අවබෝධ කරගෙන ඒ අසුරු කරන්න ඕන. ඒක අවබෝධ කරගන්න බැරි වුණොත් හදිසියේ වෙනස් වෙච්ච තැන අපට මහත් වූ කම්පනයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි එක්තරා කොසල් රජුලන්ගේ අමාත්‍යවරයෙක් හිටියා සම්පති කියලා. මේ සම්පති අමාත්‍යවරයා බොහෝම දක්ෂ කෙනෙක්. ඒ අමාත්‍යවරයා එක ප්‍රදේශයක හටගත්තු යුද්ධයක් සමනය කරන්නට රජුරෝ ඒ තැනත්තාම යෙදෙවි. මේ තැනත්තා බොහොම දක්ෂ විදිහට යුද්ධය පාලනය කරලා සාමය ඇති කරලා ආවට පස්සේ රජුරෝ සතුටටපත් වෙලා දින හතක් මේ තැනත්තාට රජ සම්පත් හා සමානව සැප සම්පත් දෙන්නට සියලු වරප්‍රසාද දුන්නා. දැන් මේ ලැබුණු වහා වරප්‍රසාදය නිසා දින හතක් මුළුල්ලේම උන් හිටතන් අමතක වෙලා මේ තැනත්තා අර කාමයේහි මුසපත් වෙලා ඒවා භුක්ති විඳිනවා. නාටිකාංගනාවන් පිරිවරාගෙන සංගීතය ඇසුරු කරමින් ඒ වගේම මත්පැන් බොමින් කාමයේහි පවතිමින් පංචේන්ද්‍රයන්ම පිනවමින් මනස පිනවමින් මේ තනත්තා බොහෝම සුඛිත මුදිතව කාමයක් එක්කලාම ඒ දින කිහිපේ ගත කළා. හත්වෙනි දවසේ තමන් ප්‍රේමනාප නාටිකාංගනාවත් එක්කලා මේ තනත්තා උයනට යනවා කවුද මේ සම්පති අමාත්‍යවරයා සහ පිරිවරය. ඒ අනකොට තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඉදිරියට වැඩම කළා. වඩිනවා දැන් සම්පති අමාත්‍යයන් හස්තියා පිටේ යනකොට තථාගතයන් වහන්සේව දකිනවා. ගණන් ගන්නවත් නැතුව යනවා. ඒ යනකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි ඔහොම ගියාට හවස් වෙලා මාව හොයාගෙන එනවා. පස්සේ සංසතිය අමාත්‍යා එදත් සුපුරුදු විදිහට ගිහිල්ලා Taman ප්‍රියමනාපම නාටිකාංගනාව හැඟුම් දක්වනවා මත්පැන් දීලා බොහොම සතුටින් ඒ දිහා බලාගෙන හිටියා දින හතක් මුළුල්ලේ වෙහෙසිලා අවශ්‍ය විදිහට ආහාර පාන ගත්තේ නැ අසීමිතව වෙහෙසිලා මේ නාටිකාංගනාව නැටුවා හත්වෙනි දවසේ කෙලින්ම නැරිලම ඇදගෙන වැටුණා මේ නාටිකාංගනාවගේ හදිසි වියෝගය කොහොමවත් සම්පති අමාත්‍යවරයා අපේක්ෂා කළ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මල කඳ දෝතින් අරගෙන තුරුළු කරගෙන විලාප කිය කියා හඬන්නට පටන් ගත්තා. නොඑක ආකාරයෙන් විලාප නගමින් හඬා වැළපිලා සහනයක් නැති තැන උදේ එද්දි බුදුහාමුදුරෝ දැක්ක නේද කියලා මතක් වුණා. මේ තරත්ත අශ්‍රද්ධාවන්තෙක් නෙමෙයි, ශ්‍රද්ධාව නැති කෙනෙක් නෙමෙයි. හැබැයි මේ කාමයට එක්කලා ඉන්නකොට මේ ඉඳුරන් පිනවනකොට ධර්ම පිළිබඳව අමතක වුණා. මේවා වෙනස් වෙන්නට පුළුවන් දේවල්, මේවා නැති වෙන්නට පුළුවන්. ඒවා මොකවත් මතක නැහැ. අද සමාජෙත් එහෙමයි ජීවත් වෙනවානේ. තනතුරු ලැබුණාම, දේශපාලන බලය ලැබුණාම, හැකියාවන් ලැබුණාම පිරිවර ඉන්නකොට ආයේ අපි මේ පියවි ලෝකයට පාතියලා ජීවත් වෙන්නට ඕනේ කියන එක මේ මිනිස්සු තමත කරනවා. අමතක වෙලා මේ අමුතුම ලෝකෙකින් දැස්සා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තනතුරු නැති වෙලා දේශපාලන බලය නැති වෙලා ආපහු සාමාන්‍ය ලෝකයක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වුණාම මේ මිනිසුන්ට ලෝකෙත් එක්ක පවතින්නට බැරි වෙනවා. ඊට පස්සේ ඉතින් රට හැර යන්න හැරෙන්නට වෙන විකල්ප නැහැ. එහෙම වෙන්නේ ඇයි? නව වෙනස් වෙන්නට පුළුවන් කියන අවබෝධය නැතුව ඒ කාමයේහි ගිලී පවතින නිසා. එතකොට මේ තනත්තත් එහෙම පැවතිලා අර නාටිකාංගනාවගේ අභාවයත් එක්ක දැඩි කම්පනයක් ඇති වෙලා අර මල කඳත් දෝතින් ඔසවාගෙනම තථාගතයන් වහන්සේ වැඩ සිටි තැනට ගියා. කියලා බුදුහාමුදුරුවෝ ඉස්තරහර මල කඳ තියලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ දවස් ගණනාව මාව සතුටු කරපු මේ කාන්තාව අද හදිසියේ වියෝවටපත් වුණා. ස්වාමීනි මට දරා ගන්නට බැහැ කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමාත්‍යතුමනි මේ මෙසේ වෙන්නට පුළුවන් කියන බව ඔබ කල්ැතුව දැනගෙන හිටියානම් ඔබ තේරුම් අරන් හිටියානම් ඔබට කවදාවත් මෙතරම් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මේ සියලු සංස්කාර ධර්මයන්ම වෙනස් වෙන සුළුයි. විපරිණාමයටපත් වෙනවා. විපරිණාම කියලා කියන්නේ පැවතිච්ච ස්වභාවය හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්. මේ හොඳට තියෙනවා මේ හිටි හැටි කඩා වැටෙනවා. මේ ඊටාම නිරෝගීව ඉන්නෝ හදිස්සිය රෝගී වෙනවා. බොහෝම සැප සම්පත් වලින් පිරිසිරි පවතිනවා. සියල්ලම අහිමිව දුක්ඛිත වෙනවා. අපේ ජීවිත ඕනෑම කෙනෙකුට මෙහෙම වෙන්නට පුළුවන් කියන අවබෝධය අපේ මනසේ කොනක තියෙන්නට ඕනේ. එහෙම නැතුව දේවල් පරිහරණය කරන්නට ගියොත් ඒ හදිස්සියේ ඇති වෙන తත්වය අපිට දරා ගන්නට බෑ. ඇත්තට මේක හදිස්සියේ වෙන తත්වයක් නෙමෙයි. අපි තේරුම් අරන් නොසිටි නිසායි ඒක හදිස්සියේ වගේ අපිට තේරෙන්නේ. හරියට අපි තේරුම් අරන් හිටියනම් හැම මොහොතක මේ වෙනස් වීම සිදු වෙනවයි කියලා අපි දන්නවා අපිට වැටහෙනවා එතකොට ඒත් එක්කලා අපිට ජීවත් වෙන්න පුළුවන් මෙසේ කරුණු පහදා දුන්නු තැන අමාත්‍යවරයා සසර පිරූ පාරමිතා ඇති නිසා නුවණින් වටහා ගත්තා සියලු කෙලෙසුන් නැසා අරහත්ත්වයට පැමිණෙන්නට ඔහුට එය හේතුවක් වුණා. ඒ වගේම අපේ මේ ලංකාවේ එක කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා ගොවි මහත්මේ තමන්ගේ බිරිඳ, දියණිය සහ පුතණුවන් කියන මේ සිව් දෙනෙක් පවුලේ ජීවත් වුණ බොහොම සදහැසිතින් වික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් මේ අය දහම ඇසුරු කළා මරණානුස්සතිය නැවත නැවත පුහුණු කළා. බුදුහාමුදුරෝ දේශනා කරන මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්හම් පච්චවේක්කිතබ්බා. මරණය නැමැති ධර්මතාවය තවම මා ඉක්මවා නැහැ. නුදුරු අනාගතේ ඕනෑම මොහොතක පැමිණෙන්න පුළුවන් කියන බව නිතර නිතර සිහි කරන්න. ඇයි මේ සිහි කරන්න කිව්වේ? මේක කවදා හරි අපට අත්විඳින්න වෙනවා. අහමු දෙයක් නෙමෙයි. මේක අපි නොලබන දෙයක් නෙමෙයි. අපි කාටවත් ඒකෙන් මඟ හරින්නට බෑ. නම් අනිවාර්යෙන් එළඹෙන දේ, අනිවාර්යෙන් පැමිණෙන දේ කල්ලාතුම හිතලා තියාගන්න. කල්ලාතුම ගැන කල්පනා කරලා තියන්න. එතකොට ඒ අවස්ථාව අපට අමාරු අවස්ථාවක් වෙන්නේ නෑ. ඒ අය ඒ අවස්ථාව වික්ෂිප්ත වෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. දැන් දරුවෙකුට අපි යමක් කියා දුන්නාම යම් අධ්‍යාපනයක් ලබා දුන්නාම විභාගයට කලින් අපි මොකද කරන්නේ? නැවත නැවත පරීක්ෂණ පවත්වලා ඒ හා සමාන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අවස්ථාව සලස්වලා දෙනවා. ඇයි එහෙම කරන්නේ? හොඳට පාඩම් කරගෙන විතරක් ගිහිල්ලා විභාගෙට ලියන්න බැරිද? එහෙම ලියන්න ගියොත් කවදාවත් හිතලා නැති ප්‍රශ්නයක් එකපාරට ආපුවාම දැඩි කම්පනයක් වික්ෂිප්ත බවක් ඇති වෙනවා. සමහර දරුවෝ කොච්චර පාඩම් කරගෙන ගියත් විභාගෙට සාර්ථකව ලියන්න බැරි වෙන්නේ මොකක් නිසාද? ඒබඳු ප්‍රශ්නයක් එන්නට පුළුවන් කියලා කල්ැතුව හිතලා දන්නා කරුණු ඒකට ගොනු කරගෙන අනුපිළිවෙලට සකසාගෙන හිටියේ නැත්නම් කොච්චර දැනුම තිබුණත් විභාගයකට අහන ප්‍රශ්නයකට සාර්ථක උත්තර ලියන්නට බැහැ. ඒ නිසා තමයි අපි දන්නා දැනුම ගොනු කරලා කල්ැතුව ඒව ගැන හිතලා මෙහෙමත් වෙන්නට පුළුවන්. මෙහෙමත් වෙන්නට පුළුවන්. මේ ප්‍රශ්නේ මෙහෙම આવොත් මෙහෙමයි මං උත්තර ලියන්නේ. මේවා ගැන හිතලා තිබුණොත් ප්‍රශ්නය මතුණයි කියලා අපට 아무තු අරුබුදයක් නැහැ. අපට ඒකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේ අපි කාටත් අනිවාර්යෙන් මුහුණ දෙන්නට මරණයට සිද්ධ වෙනවා නම් අපි කාටත් වියෝ වීමට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් අපි කාටත් දේවල් අහිමි වීමට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් කවදා හරි ඒවයින් වෙන්ව යන්නට සිද්ධ වෙනවා නම් මේවා 아무තු දේවල් නෙවෙයි මේවා අමතක කරලා ජීවිතය පිළිබඳව සිතලා අපි ධනාත්මකව හිතනවායි කියලා යථාර්ථය අමතක කරලා යමෙක් ජීවත් වෙනවද ඒතනත්තාට නිරන්තර කම්පනයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒ ධනාත්මක වශයෙන් අහේතුකව ධනාත්මක චින්තනය තුළ ජීවත් වෙන්න පුරුදු වෙච්ච තරුණ පිරිස් මේ වෙනකොට බොහෝ දෙනෙක් මානසික රෝහල් වල ඉන්න අය ඉන්නවා. අංගොඩ ඉන්න අය ඉන්නවා. තවත් බොහෝ මානසික රෝහල් වල ප්‍රතිකාර ලබන අය ඉන්නවා. ධනාත්මක චින්තනය තුළ අනෙකුත් කිසිම සාධකයක් සම්පාදනය නොවේ. මනසෙන් විතරක් මම මේතනටපත් වෙනවා මේතනටපත් වෙනවා මම මෙහෙම කරනවා අර එහෙම කරනවා කියලා මනසින් මවාගෙන ගිහින් තියෙනවා අන්තිමට කඩා වැටිච්ච තැන දරා ගන්නට බෑ මනස විපරීත වෙලා ඇයි මෙහෙම වෙන්නේ? විය හැකි දේ, වෙන්නට පුළුවන් දේ, සහේතුක දේ, සාධක ඇති දේ අපි නුවණින් තේරුම් නොගෙන අන්ධව මුසපත්ව ලෝකයේ තුල ජීවත් වෙන නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ කොතනකවත් ජීවිතය අසුබයි, ජීවිතය දුක්ඛිතයි, ජීවිතය කටුකයි, මැරෙනවා මැරෙනවා කිය කිය කලකිරීමෙන් උදාසීනව දුම්නසින් ජීවත් වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ. මිනිසුන්ට ඕන තරම් සැප විඳින්නට පුළුවන්. ඕන තරම් ඇස පිනවන්නට පුළුවන්. ඕන තරම් කන පිනවන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්නට ඕනේ මේ පිනවීම සියලු කල්හි සදා කල්හි ලැබෙන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ පිනවීම තුළ ලොකු ආදීනවයක් තියෙනවා. මේක නැවත නැවත පවත්වන්නට වෙහෙසෙන්නට ඕනේ. නැවත නැවත නඩත්තු කරන්නට වෙහෙසෙන්නට ඕනේ. දුක්ඛ ලක්ෂණයයි කියලා කියන්නේ මේ හැම සංස්කාර ධර්මයක්ම දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන මේ අවස්ථා තුනකින් පීඩාවටපත් වෙනවා. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ ඍජුවම දැනෙන කටුක බව. ඒක අපි කාටත් තේරෙනවනේ කායික දුක්ඛ, මානසික දුක්ඛ අපට ප්‍රකටව තේරෙනවා. විපරිණාම දුක්ඛයයි කියලා කියන්නේ මේ හොඳට තිබිලා හිටි හැටි වෙනස් වෙනවා. අපි කොහොමවත් බලාපොරොත්තු නොවන අවස්ථාවල හිත හැටිය දේවල් වෙනස් වෙනවා. ඒක කල්ලාතුව තේරුම් අරගෙන නොසිටියොත් අපිට මහා ਸੰతాපයක් ඇති වෙනවා. හරියට මේ දුක්ඛ ලක්ෂණේ වටහාගෙන හිටියොත් අපිට එතනදී සැහැල්ලුවෙන් ලෝකය දකින්නට පුළුවන්. මේ මේ දේ නේද සිද්ධ වුනේ කියලා. මට මතකයි මේට වසර 3කට කලින් අපේ තාත්තා මිය ගියා පිළිකා රෝගයක් හැදිලා. එතකොට ඒ පිළිකාව හැදිලා දැනගන්නකොට තව මාස කිහිපකින් තාත්තා මිය යන්නට පුළුවන් කියන කාරණේ වෛද්‍යවරු ප්‍රකාශ එතකොට එතන ඉඳලා හැම දිනාගෙම මනස පුහුණු කරන්නට උත්සාහ කළා අපේ තව ටික දිනකින් ඔන්න තාත්තා මැරුණයි කියන එක අහන්නට මනස සකස් කරගන්නවා. දැන් මේක අහඹු දෙයක් හැටියට එකපාරට මනසට ආවොත් දැඩි කම්පනයක් ඇති වෙන්න පුළුවන්. සමේක නැවත නැවත සිතා බලන්න. ඒක විය හැකි සාධක තියෙනවා. ඒවා ගැන කල්ලාතුව හිතලා තිබුණාම කල්ලාතුව තේරුම් අරන් කටයුතු කළාම ඇත්තටම මේ මරණය අපි කාටවත් සංతాපයක් ඇති කලේ නැහැ. තාත්තගේ අභාවය ගැන හිතනකොට අදටත් අපට දැනෙන්නේ අපි ඉතාම සතුටින් එකතු වෙලා බොහෝ කුසල් දහම් සිද්ධ කළා අපි එකට එකතු වෙලා බොහෝ පින්කම් කළා මනුස්ස ජීවිතය අපි අර්ථවත් කරගත්තා අපි දෙගොල්ලම එකතු වෙලා ලෝකෙට වැඩ කළා අපි සතුටින් විසිර ගියා. තවත් භවයක ඇතැම් විට මුණ ගැහි ඇතැම් විට මුණ නොගැහි. මුණ නොගැහුණත් වරදක් නැහැ. මුණ ගැහුණත් වරදක් නැහැ. මේ ජීවිතය අපි අර්ථවත්ව ගත කරලා අපි විසිර ගියා. එබඳු යහපත් සොම්නසක්, එබඳු තෘප්තියක්, එබඳු සතුටක් දැනෙනවා විනා මෙතෙක් මගේ මනසට කවමදාකවත් තාත්තගේ අභාවය නිසා සංతాපයක් දුකක් වේදනාවක් දැනුනේ නැහැ පිළිතුරු. ඒ දැනුන් නැත්තේ කෙලෙස් නැසලා තියනවා කියන එක නෙමෙයි. කෙලෙස් සහිතවයි අපි තවමත් ජීවත් වෙන්නේ. නමුත් ඒ කෙලෙස් සහිතව උනත් කාරණේ හරියට වටහා ගත්තොත් සිද්ධ වෙන්නට පුළුවන් දේ තේරුම් ගත්තොත් විය හැකි සාධක හඳුනා ගත්තොත් අපට ඒ අවස්ථාවට සමබරව මුහුණ දෙන්නට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ලෝක දකින්නට එයත් අපට අවකාශයක් කරගන්නට පුළුවන් අපි අපේක්ෂා නොකරන මොහොතක යමක් සිදු වුණොත් තමයි දැඩි කම්පනයක් ඇති වෙන්නේ. චිත්තාගෝතමියට තමන්ගේ දරුවා මිය ගියයි කියන එක පිළිගන්නට බැරි උනේ ප්‍රඥාව නැති නිසා. චිත්තාගෝතමිය කියන්නේ අඥානකාන්තාවක් නෙමෙයි. මේ භවයේම අරහත්ත්වයට පැමිණෙන්නට තරම් මනස වැඩූ කාන්තාවක්. සසර පාරමිතා වැඩුණු කාන්තාවක්. ප්‍රඥාව, සද්ධාව, සීලය, වීරිය, අදිෂ්ඨානය මේ හැම එකක්ම මනමින් පුහුණු කරපු කාන්තාවක්. හැබැයි ඇයි Tamanගේ දරුවගේ අභාවයවත් පිළිගන්නට බැරි වුනේ? මැරිච්ච දරුවා කරපින්නාගෙන තැන් තැන්වල ඇවිදගෙන ගියේයි මේ දරුවා සුවපත් කරලා දෙන්නට කියලා. ඇය මේ දරුවා මේ යන්නට පුළුවන් කියන එක කල්ැතුව හිතලා තිබුණේ නෑ. Tamanta කලකින් ලැබුණු දරුවා නිසා පිරිමි දරුවා නිසා, එකම දරුවා නිසා, සමාජ සම්මුතිය නිසා බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන හිටියා. ඒ මහත් අපේක්ෂාවන් නිසා ඒ කවමදාකවත් කොයිම මොහොතකවත් වෙනස් වෙන්නට පුළුවන් කියන කාරණේ ගැන ඇය මොහොතකටවත් සිතා තිබුණේ නැහැ. ඒ නිසා කොහොමවත් කල්පනා නොකරපු බලාපොරොත්තු නොවිච්ච දෙයක් හදිසියෙ සිද්ධ වුනහම අපේ මනස මොකද කරන්නේ? දැඩි වේක ප්‍රතික්ෂේප කරනවා. මේ හොඳටම සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ප්‍රතික්ෂේප කරනවා. මල ගෙවල් වල එහෙම ගියාම අහන්න ලැබෙන්නේ අනේ තාත්තේ අපි දාලා යන්න එපා. තව ටික කාලයක් අපිත් එක්ක ඉන්න. ඇයි අපිව දාලා ගියේ? ඇයි අපිට මෙහෙම කළේ? දැන් හොඳටම දන්නව මැරිලා කියලා. මැරිලා කියලා නොදැනගෙන නෙමෙයි මේ අඳෝනා නගන්නේ. හැබැයි පිළිගන්න ලෑස්ති නැහැ. මනසින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි එබඳු දෙයක් අපේක්ෂා නොකළ මොහොතක යමක් සිද්ධ වුණොත් ඒන් අපේ මනස දැඩි කම්පණයටපත් වෙනවා. එනිසාම බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමියට ඇත්ත පහදා දෙන්නට උත්සාහ කළේ නැහැ. අනිත් ඔක්කොම ඇත්ත කියන්නට ගියා. නැගණියනි මේ දරුවා මැරිලා. මැරිලා කිව්වට මේක පිළිගන්නට පුළුවන් නම් එයත් මේක පිළිගන්න ඕනේ. මේක පිළිගන්නට සූදානම් නැති නිසා මේ ප්‍රතික්ෂේප කරලා කරපින්නගෙන එන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් කළා මේ ස්වභාවය වැටහෙන්නට දැනෙන්නට ඇයගේ මනසට පුහුණුවක් ලැබෙන්නට. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා නැගණියනි ඔබට අවශ්‍ය වෙන්නේ ඖෂධයක් නම් බුදුහාමුදුරන්ගෙන් ඇවිත් මොකද්ද ඉල්ලුවේ ස්වාමීනි මේ දරුවා සුවපත් කරන්නට ඖෂධයක් දෙන්න නැගණියනි ඔබට අවශ්‍ය වෙන්නේ ඖෂධයක් නම් නොමල ගේකින් අබ මිටක් අරන් එන්න දැන් බුදුහාමුදුරුව පොරොන්දු වුණාද දරුවා සුවපත් කරලා දෙනවා කියලා. බුදුහාමුදුරුව පොරොන්දු වුණාද අබ ටික ගෙනාපුවාම හරි කියලා. එහෙම මොකුත් නෑ. ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරුව ඒකට උත්තරයක් දුන්නා. හැබැයි කිසා ගෞතමී හිතාගත්තා අබ ටික ගෙනාපුවාම ප්‍රශ්නේ විසඳෙයි. නිසා ගෙයින් ගෙට ගෙයින් ගෙට ගෙයින් ගෙට ඇවිදගෙන ගියා යන යන හැම තැනම ඈත මරණය මරණය මරණය කියන එක කනින් අහන්නට ලැබෙනවා. තමන්ගේ දරුවාගේ මලකඳේ සිසිලස Tamange ගතට දැනෙන්නට පටන් ගන්නවා. චික වේලාවක් යනකොට නව දොරින් වැగిරෙන ඕජාව ගත පුරා ගලාගෙන යනවා. කයටත් මරණයේ ස්පර්ශය දැනෙනවා. ඒ ඕජාවේ දුර්ගන්ධය නාසයටත් දැනෙනවා. නාසයට දැනෙන දේ යම් ප්‍රමාණයකින් දිවටත් දැනෙනවා. මේ මලකඳේ මේ ඇල්මරුණු ස්වභාවය එහෙම නැත්නම් මේ පිළිකුල් සහගත ස්වභාවය දැසට පෙනෙනවා. යන යන හැම තැනකින්ම මරණය පිළිබඳව ආරංචිය කනට ඇහෙනවා. දැන් මොකද වෙන්නේ? ඇතින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් කියන පංචේන්ද්‍රයන්ගෙන්ම මරණය ස්පර්ශ කරන්නට ඇයට අවස්ථාව සලස්වා දුන්නා. බොහෝ වේලාවක් දවසේ වැඩි වේලාවක් මේ ස්වභාවය පසින්දුරන්ගෙන්ම ස්පර්ශ කරනකොට ඇයගේ මනස විසින් මෙතෙක් වේලා අහඹු විදිහට සිදුවෙච්ච මේ සිදුවීම මනසින් ප්‍රතික්ෂේප කරමින් හිටියා. නමුත් පසින්දුරන්ගෙන්ම නැවත නැවත මනසට මේ පණිවිඩය දෙනකොට ඇය පිළිගත්තා. එහෙමනම් කෙනෙකුගේ අභාවය සිදුවිය හැකි. වෙන්නට පුළුවන්. මේ වෙන්නට පුළුවන් කියන කාරණය පිළිගත්තට පස්සේ දරුවාගේ මරණයට තවදුරටත් ප්‍රශ්නයක් උනේ නැහැ. මල කඳ සොහොන් පිට්ටනියට විසි කරලා ඇය තථාගතයන් වහන්සේ වෙත පැමිණියේ ස්වාමීනි මම බොහෝ දේ වටහා ගත්තා මට තවදුරටත් මේ ප්‍රගුණ කරන්න ස්වාමීනි මට පැවිද්ද ලබා දෙන්න බණ කියන්නට ගියා නම් අවුරුදු ගණනක්වත් බණ කියලා හදන්නට බැරි මනස මේ එක උපක්‍රමයකින් හැදුවා කොහොමද එය විය හැකි කියන සාධකය මනසට දැනෙන්නට කරුණු පහදා. එනිසා මේ දේවතාවා බුදුරජාණන් වහන්සේට ඇවිදින් ප්‍රකාශ කළේ නන්දති පුත්තේහි පුත්තිමා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දරුවෝ ඇත්තෝ දරුවන් නිසා සතුට වෙනවා. ගෝමිකෝ ගෝහි තතේව නන්දති. ගවයෝ ඉන්න තැනත්තා ඒ ගවයෝ නිසා සතුට වෙනවා. උපදීහි නවස්ස නන්දනා යම්කිසි කෙනෙක් මගේ මගේ කියලා දේවල් ලං කරගෙන ඉන්නවා නම් ඒ මිනිස්සු ඒවෙන් අසීමිත සතුටක් තෘප්තියක් ලබනවා. එහෙම උපාදාන කරගන්නේ නැති මනුස්සයාට කවදාවත් සතුටක් කොයින්ද කියලයි මේ దేవතාවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ. නමුත් බුදුහාමුදුරුව එතනදී ඔහුට අමතක වෙච්ච දෙයක් සිහිපත් කරලා දෙනවා. దేవතාවෙනි දරුවෝ ඉන්න තැනත්තා දරුවෝ නිසා සතුට වෙනවා තමයි. හැබැයි ඔහු දරුවන් නිසා යම් තාක් සතුට වෙනවද මතක තියාගන්නට ඕනේ. ඒ සතුටේ ප්‍රමාණයටම ශෝකය දුක වේදනාව ඒ තුලින්ම මතුවෙන්නට පුළුවන්. ඇයි ඒ ලෝකයේ හටගන්නා හැම දෙයක්ම වෙනස් වෙලා යන නිසා විපරිණාම ධර්මයටපත් වෙන නිසා ඒ විපරිණාමයේ එක්තරා දුක්ඛ ලක්ෂණයක් ඒන් දුක හටගන්නවා ඒන් පීඩාව ඇති කරනවා ඒ නිසා දේවතාවෙනි මතක තියාගන්නට ඕනේ අපි සිහියේ තියාගන්න ඕනේ අපි අවබෝධ කරගන්න ඕනේ යමක ඇලිලා අපි යම්තා තෘප්තිමත් වෙනවා නම් ඒ තරමටම වේදනාවක් ඒ තුලින් හටගන්නට පුළුවන් ඇස පිනවලා, කන පිනවලා, දිව පිනවලා, නාසය පිනවලා, කය පිනවලා, සිතින් ආස්වාදනය කරලා අපි යම් තාක් තෘප්තිමත් වෙනවා නම් අහිමි වුණු දාට එතරම්ම වේදනාවක් අපට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ගෝවිකෝ ගෝහි පතේව නන්දති බුදුහාමුදුරෝ දේශනා කරනවා ගවය නිසා කෙනෙකුට සතුටු වෙන්නට පුළුවන්. ගවයෝ සම්පතක් හැටියට පරිහරණය කරන්නත් පුළුවන්. හැබැයි එහෙම සම්පතක් හැටියට පරිහරණය කරන කෙනා ඒ ගවයෝ නිසාම තමයි යම් දිනක ශෝක වෙන්නේ. මෙහෙම කියනකොට මට මතක් වෙනවා එක මහත්මයෙක් ආදරෙන් බොහෝම සෙනෙහසින් හොඳ වර්ගයේ බලු පැටියෙක් හැදුවා. ඒ බලු පැටිය හදලා පෝෂණය කරලා ඉතාම සමීපව නිවසේ අන්‍ය සමාජිකයින්ටත් වඩා මේ බල්ලත් එක්කලා මේ තැනත්තා බොහොම සමීප වුණා. එහෙම සත්තු ඉන්නවා. ඊටාම ස්වාමියාට බොහොම ලෙන්ගත් වෙනවා. ඒ උසස් වර්ගයේ ඇතම් බලුපැටව ඒ විදිහට බොහොම ස්වාමියාට හිතවත් වෙනවා. හැබැයි මේ හිතවත් බව කොච්චරද කියනවා නම් දැන් Taman ගෙදරට එනකොට දරුවෝ අඹුව Taman පිළිගන්න එන්න ඉස්සෙල්ලා අර තුනකයා තමයි දුවගෙන ඇවිල්ලා පිළි අරගෙන ලෙව කාලා මේ විදිහට. ඉතින් Tamanට දුකේදි සැපේදි හැම මොහොතකම මේ බලුපැටියා තමයි එහෙම නැත්නම් මේ සුනකයා තමයි Tamanගේ දුක සංతాපේ නිවන්නට සතුට සොම්නස බෙදා ගන්නට හැමතැනදීම ජීවිතේම කොටසක් වගේ. එතකොට මේ සුනකයා නිසා මේ සතා නිසා මේ තනත්තා අසීමිත සතුටක් තෘප්තියක් ලැබුවා. හැබැයි අවසානයේ හදිසියේ රෝගී වෙලා බල්ලා මැරුණා. මැරුණාට පස්සේ අදටත් ඒ මහත්මයා ශෝක වෙනවා දුක් වෙනවා ඒ නිසා අර බලු පැටියා සිහිපත් වෙන වාරයක් පාසා අසීමිතව ශෝක වෙනවා. ඒ මහත්මයා කියනවා හාමුදුරේ දවස් ගාණක් කන්න බැරුව හිටියා. එතකොට හරියට රැකියාව කරගන්නට බැරුව හිටියා. එතකොට කරන කටයුතු බොහෝ දේවල් ව්‍යාකූල වුණා. එතකොට බණ ඇහුවා, දන් දුන්නා, පින්කම් කරලා අනුමෝදන් කළා. ඒත් හිත හදාගන්න බැහැ. මට තේරෙනවා මේක සුදුසු නැහැ කියලා. ඒත් හාමුදුරනේ මට නැවත නැවත මතක් වෙනවා ගෙදර යනකොට බල්ලා දුවගෙන ඇවිල්ලා ඇඟේ පැටලිලා හිතවත්කම් දක්වපු හැටි. ගෙදර අනිත් සියලු දෙනාටත් වඩා මට බොහොම ලෙන්ගතුව හිටියා. ඉතින් මම කොහොමද ඒක අමතක කරන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආදරයෙන් සෙනෙහසෙන් ඇතුළු කරනවද අපි මතක තියාගන්න ඕනේ වෙනස් වුනහම ඒ පමණටම අපට දුක සංతాපය හට ගන්නවා ඒ වගේම මේ దేవතාව ප්‍රකාශ කරන්නේ උපදීහි නරස්ස නන්දනා එහෙම උපාදාන කරගෙන මගේ මගේ කියලා අල්ලගෙන බොහෝ දේවල් භුක්ති විඳින්නට පුළුවන් නම් ඒකෙන් තමයි සතුට සම්මත ලැබෙන්නේ. ව්‍යාපාර දියුණු වෙනවා නම් ධනය වැඩිපුර ලැබෙනවා නම් දූ දරුවන් වැඩිපුර ඉන්නවා නම් රැකී ආරක්ෂා නිලතල යාන වාහන වැඩිපුර තියෙනවා නම් ගේ දොර ඉඩකඩම් වැඩිපුර තියෙනවා නම් ඒ පමණම තමයි සතුට ලැබෙන්නේ කියලා අපට හිතෙනවා. ඒක යම් කිසියක්ක් තියෙනවා. හැබැයි ඒ තරමටම දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඔය අපේ ලංකාවේ ඉතිහාසයේ හිටපු එක්තරා දේශපාලනඥයෙක් ඒ කාලේ හැටියට ඔහුගේ පඩිය රුපියල් 25000ක් විතර ලැබිලා තියෙනවා. පස්සේ පාර්ලිමේන්තුවෙන් තීරණය කරලා තියෙනවා ඒ තනත්තාගේ පඩිය වැඩි කරන්නට. පස්සේ ආයාචනාවක් කරලා තියෙනවා මගේ පඩි වැඩි කරන්නට එපායි කියලා. ඒ මොකද මම දැන් 25000 සමබර කරගෙන මම ජීවත් වෙනවා. දැන් මට 25000කින් ඇති වෙන ප්‍රශ්න විතරයි දැන් මට තියෙන්නේ. මේක 50000ක් වෙච්ච ගමන් ප්‍රශ්න දෙගුණ වෙනවා 50000ක ප්‍රශ්න මම මුක්තිය දෙන්නට ඕන 50000ක් නිසා ඇති වෙන ප්‍රශ්න වලට මම මුහුණ දෙන්නට ඕන මේක ගැඹුරු කාරණයක් තියෙනවා කියලා. අපට ධනය ලැබෙනකොට සතුට සොම්නස ඇති වෙනවා සීම ඒවා නිසා එතරම්ම ගැටලු පීඩා අපට මතුවෙනවා එහෙම කියලා ධනය ප්‍රතික්ෂේප කරන්න ධනය ඉවත දාන්නට කියනවා නෙවෙයි පින්නතුනේ ඒවා නොතකා හැරලා ජීවත් වෙන්නට පුළුවන් කියනවා නෙමෙයි මිනිස්සෙක් වුණාම මට මේ මේ දේවල් තියනවා කියලා සතුට වෙන්නට පුළුවන් වෙන්න ඕනේ ඒකට කියනවා අත්‍ය සුඛය මා සතුව තියෙන දේවල් මම નિවරදිව පරිහරණය කරනවා කියලා සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට කියනවා භෝග සුඛය. මම ලෝකෙට ණය නැතුව ජීවත් වෙනවා කියලා සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට කියනවා අනන සුඛය. මම මටත් ලෝකෙටත් හානියක් නොවි ධාර්මිකව ජීවත් වුණා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකට කියනවා අනවජ්‍ය සුඛය. මේ සැපය ගිහියෙකුට තියෙන්න ඕන. අත්ති සුඛය. මට තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ එක්කම දේශනා කරන්නේ තියෙනවා වගේම ඒ තියෙන දේ නැති වෙනකොට වෙනස් වෙනකොට ශෝකය හටගන්නට පුළුවන් කියන බවත් මතක තියාගෙන අවබෝධ කරගෙන අසුරු කරන්න ඕන. ඒ නිසා සතාගතයන් වහන්සේ දේශනා කරනවා උපදීහි නරස්ස සෝචනා යම්තාක් දේවල් උපාදාන කරගන්නවා නම් උපාදානය ශෝකයට හේතුවක් වෙනවා පරිහරණය කළාට කමක් නැහැ බිරිඳක් හිටියට දරුවන් හිටියට ගේදොර ඉඩකඩම් තිබුණාට ඒ අය සමග සෙනෙහසින් ජීවත් වුණාට වරදක් නැහැ. ඒවා දැඩිව උපාදාන කරගන්න එපා. සදාකාලිකව මා ළඟම තියෙන්නට ඕනේ කියලා එහෙම වැරදි විදිහට අල්ලගන්නට එපා. ඒකෙන් තමයි ශෝකය හටගන්නේ. ඒකෙන් තමයි සංతాපය හටගන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නහිතෝ සෝචති යෝ නිරූපදීති අර దేవතාවා ප්‍රකාශ කරන්නේ මගේ මගේ කියලා දේවල් අල්ලගත්තේ නැත්නම් ඒ මිනිස්සුන්ට නම් කිසි සතුටක් නැහැ. ඒ තමන්ගේ කියලා දෙයක් නැත්නම් ඒ මනුස්සයා කොහොමද සතුටු වෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ කියලා දෙයක් නැත්නම් ඒ මනුස්සයාම තමයි සතුටින් ඉන්නේ. ඒ මොකද අර අල්ලගන්න අල්ලගන්න තරමට දුක වැඩි වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා රතකාරෝ චම්මස්ස පරිකන්තං උපාහනං යං යං ජහති කාමානං තං තං සම්පජ්ජතේ සුඛං සබ්බංච සුඛමිච්ඡේය සබ්බ කාමං පරිච්ඡේය යම් කිසි කෙනෙකුට කාම සම්පත් බහුල වෙනවද ඒ තරමට ඒ තැනත්තාට ගැටලු ප්‍රශ්න වේදනා වැඩි වෙනවා යම් කිසි කෙනෙක් ඒ කාමයන් Taman ඇලිලා බැඳිලා තියෙන දේවල් ටික ටික අයින් කරනවද ඒ ඒ තරමට සතුට ඇති වෙනවා. බුදුහාමුදුරේට උපමාවක් දේශනා කරනවා සපත්තු හදන මිනිස්සේ හම්වලින් සපත්තු හදන කෙනෙක් ඒ හම්වල නරක් වෙච්ච කොටස් ටික ටික කපලා අයින් කරනවා. සංහාව නිසා ටිකයි නම් කපලා අයින් කරන්නේ හොඳ සපත්තුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි අර නරක වෙච්ච කොටස් ඉතුරු වෙනවනේ. තණ්හාව නිසා, මසුරුකම නිසා ටිකනේ කපලා අයින් කරන්නේ. එහෙම මසුරුකමක් නැතුව අර නරක වෙච්ච කොටස් සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරනවා නම් යම් යම් තරමකට කපා ඉවත් කරනවද ඒ ඒ තරමට හොඳ සපත්තුවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙනවා. අන්න ඒ වගේ යම් යම් ජහති කාමානං තං තං සම්පජ්ජතේ සුඛං යම් යම් තරමකට දැඩිව අල්ලාගෙන ඉන්න දේවල් ලිහිල් කරනවා නම් අතහරිනවා නම් ඒ ඒ තරමට සතුට ඇති වෙනවා. සබ්බන්ත සුඛ මිච්ඡය සබ්බකාමං පරිච්ඡේදය යම් කිසි කෙනෙක් සියලුම සැපය බලාපොරොත්තු වෙනවා නම් නිර්වශේෂ වශයෙන්ම සැනසීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒ තැනත්තාට සියලු බන්ධනයන් අතහරින්නට වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. නිසා ගිහියෙක් හැටියට එහෙම කරන්නට දැනට බැරි වෙන්නට පුළුවන්. ඒ නිසා දැනට තාම බන්ධනයන් තියාගන්නට ඕනේ, පවත්වා ගන්නට ඕනේ. පැවැත්වීම වරදක් නෙමේ. හැබැයි මේවා වෙනස් වෙනකොට ඒ තරම් ශෝකේ වේදනාව හට ගන්නවා කියන එක මතක තියාගත්තොත් සාමිස සැපය වගේම निराමිස සැපයත් ලබන්නට අපිට මඟ කනා ගන්නට පුළුවන්. කුමක්ද निराමිස සැපයයි කියලා කියන්නේ? සබ්බ පාපස්සා කරනම් පව්කම් වලින් මනස නිදහස් කරගෙන. කුසලස්ස උපසම්පදා කුසල් දහම් කිරීම. සචිත්ත පරියෝදපන. ඇලීම් බැඳීම් වලින් ටික ටික නිදහස් කරගෙන සිත පිරිසුදු කිරීම. මේ ක්‍රම තුනෙන් අපිට යම්කිසි සතුටක්, සොම්නසක්, සුවයක්, සැහැල්ලුවක් ඇති වෙනවා නම් එය හඳුන්වනවා කුමක් කියලාද? निराමිස සතුටයි. ඇස පිනවලා කන පිනවලා නාසය පිනවලා දිව පිනවලා කය පිනවලා සිත පිනවලා තෘෂ්ණාවෙන් බැඳෙමින් යම් සතුටක් ඇති කරගන්නවා නම් ඒකට කියනවා සාමිස සැපයයි කියලා. ගිහියෙක් හැටියට සාමිස සැපේ තියෙන්නත් ඕනේ, නිර්ාමිස සැපේ තියෙන්නත් ඕනේ. සාමිස සුඛෙහි මුසපත් වෙලා ඒවා දැඩිව උපාදාන කරගත්තොත් එය ශෝකයට මුලයි කියලා වටහාගෙන මධ්‍යස්තව සාමිස, නිර්ාමිස දෙආකාරම සැපය ගොඩනගාගෙන ජීවිතය සමබරව පවත්වන්නට කියලයි සතහාගතයන් වහන්සේ උපදෙස් දෙන්නේ. මේ කාරණේ වටහාගෙන ටිකෙන් ටික ඇලීම් බැඳීම් අඩු කරගන්නට පුළුවන් නම් ඒ තරමට ඒතනත්තා සැනසීම ලබනවා යම් දිනක සියල්ල අතහරින්නට පුළුවන් නම් එදාට සදාකාලික සැනසීම ලබනවායි කියලා සතහාගතයන් වහන්සේ දේශනා කළේ. නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන ජීවිතය පිළිබඳව සමබරව දකිමින්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 පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී අවසරයි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.